ජනාලෝක දර්ශනකට පිස්කී විනාඩි 1යි මේ ශ්‍රී ලංකා කුවන් විදුලි සංස්ථාවේ සුවිශේෂී සේවයයි. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම සම්බුදුපාද පත්මානුගත සිවි අමත ගවේෂී ආර්ය සමාජයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය පඬිත කම්මච්ඡාන ආචාර්ය වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේ පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 සියලුම බෞද්ධයන් වගේ නිතරම අසන ඒ වාගේම හිතන ඒ වාගේම භාවනාත්මකව වඩන සූත්‍රයක් තමයි සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. මේ සතිපට්ඨාන සූත්‍රය නියම ක්‍රමයට භාවිතා බහුලී කතා කරනවා නම් එවත් හේතානුව සමතහන් වඩනවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 7ක් ඇතුළත මහරහත් භාවය එහෙම නැත්නම් අනාගාමි තත්වයටපත් වෙන්න පුළුවන් කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අවුරුදු 7ක් අවශ්‍ය නැහැ. මාස 7කින් ඒ කාර්ය સિદ્ધ කරගන්න පුළුවන් කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සති 7කින් මේ කාර්ය સિદ્ધ කරගන්න පුළුවන් කියලා. තවත් ඒ වගේම දේශනා කරනවා දවස් 7කින් මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව අනාගාමි තත්වයට අරියත් භාවයට පත් වෙන්න පුළුවන් කියලා. මේක තමයි නිවන් දැකීමට ඇත්තා වූ එකමේක ක්‍රමවේදය. සති ප ဋ ාණ සූත්‍රය. සූත්‍රය කියලා කියන්නේ ක්‍රමේ සහ විදිය කියන එකයි. සතිපට්ඨානය කියලා කියන්නේ සම්මා සතිය පිහිටවා ගන්නවා. ඔයාටද ලෝකේට කුමක් සඳහාද ලෝකේහි යථාර්ථය දැනීම සඳහා ලෝකේ යථාර්ථය දකිනවා කියන්නේ ලෝක විදු කියන ගුණය ඇති කර ගැනීමයි ලෝක විදු කියලා කියන්නේ බුදු ගුණයක් මේ පින්නතුන් භාවිතා කරනවා ලෝක විදු කියන වචනේ බුදුන් වඳිනකොට එතකොට මෙන්න මේ බුදු ගුණය අපි ඇති කරගන්න ඕනේ ඇති කරගෙන වඩවා ගන්න ඕනේ. ඒ ආශ්‍රය කරමින් නිතර නිතර භාවිතා කරන්න ඕනේ. භාවිතා බහුලී කතා කරන්න ඕනේ. කුමක්ද බුදු ගුණ. ආන්නේ බුදු ගුණ භාවිතා බහුලී කතා කිරීම තමයි බුදු ගුණ භාවනාව කියලා කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕන තැන. අද මේ ලෝකේ හැම තැනම බුදුගුණ භාවනාව කියලා කරන්නේ මොකද්ද? බුද්ධානුස්සතිය වඩන එක. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුගුණ මෙනෙහි කරන එක. ඒක ඊටාම හොඳ දෙයක්. බුදුගුණ මෙනෙහි කරනකොට බය ඇති ගැනීම ආදී දේවල් නැති වෙනවා. චිත්ත සාන්තියක් ඇති වෙනවා. ඒ වගේම සමාධිගත වෙන්නත් පුළුවන්කම තියෙනවා බුදු ගුණ මෙනෙහි කිරීම තුළින්. නමුත් බුදු ගුණ භාවනාව කියන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. භාවනා කියන වචනේ තේරුම උසල් දහම් වඩවාගෙන ආශ්‍රය කරමින් දියුණු කරගන්නවා කියන එකයි. එතකොට බුදුගුණ භාවනාව කියලා කියන්නේ කිසියම් බුදුගුණයක් ඇති කරගෙන ඒ බුදුගුණේ ආශ්‍රය කරමින් භාවිතා බහුලී කතා කරමින් දියුණු කරගන්න එක. අප විසින් ඊටාම ඉක්මනින් ඇති කරගත යුතු බුදුගුණේ තමයි ලෝක විදු කියන ගුණය. ලෝක විදු මේ ලෝකය ගැන දන්නේ නැති නිසා තමයි අපි මේ ලෝකයට ඇලෙන්නේ ලෝකයට ගැටෙන්නේ. ඇලීම ගැටීම කියලා කියන්නේ කුමක්ද? සංහාව. තණ්හාව තමයි දුකට හේතුව. ලෝකේ දුකයි මේක ඇත්තක්. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? තණ්හාව. එතකොට මේ තණ්හාව නැති කරගත්තොත් මේ දුක නැති කරගන්න පුළුවන්. මේකත් ඇත්තක්. යායුතු මාර්ගය කුමක්ද? සම්මා දිට්ඨිය මුලට ඇත්තා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකයේ දුකයි. ඒක ඇත්තක්. බොරුවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කෝයට දකින්නේ කියලා. ඒ දුකට හේතුව කොහොමද? තණ්හාව. මේකත් ඇත්තක්. මේ දුක නැති කරගත හැකි. එහෙම නැති කරගත්ත අය ඉන්නවා. ඒකත් ඇත්තක්. යායත මාර්ගයේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා තමයි බුදු පියාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. දුක දැකීම සඳහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. අද මා විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ වේදනාත්මකව දුක දකින්න හැටි. මේ වේදනාව කියන එක තියෙන්නේ කොතනද කියලා ඉස්සල්ලා අපි හොයන්න ඕනේ. මේ කය තුල කිසිම වේදනාවක් නැහැ. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් හිත ඉවත් වෙනා ගිය කයත් ළඟට යන්න. ගෙන්න, ගහන්න, බනින්න, කොටන්න, පුච්චන්න, කපන්න වේදනාවක් නැහැ නේද? නැහැ. එහෙමනම් මේ වේදනාව තියෙන්නේ කොතනද? ආයයි සිතයි දෙක එකතු වුණ තැන. ආන්නේ ආයයි සිතයි දෙක එකතු වුණ තැන කියන්නේ සත්වයා කියන එකයි. ලෝකේ කියන්නේ තොන්න ඔතනයි. වේදනාව තියෙන්නේ කොතනද? සිත තුල. හිත ඉවත් වෙනා කියොත් වේදනාවක් නැහැ. එහෙමනම් අපි වේදනානුපස්සනාවෙන් යථාර්ථයේ දකින්ද ඉස්සල්ලාම් මේ වේදනාව හටගන්නා වූ ආකාරය අපි දකින්න ඕනේ. වේදනාව තියෙන්නේ කොතනද? සිත තුළ. එමනම් පළමුවෙන්ම අපි වේදනානුපස්සනාව දකින්න ඉස්සලා සිත සකස් වන්නේ කෙසේද කියලා දැනගන්න ඕනේ. කයයි හිතයි දෙකේ එකතුව තමයි ලෝකය කියලා කියන්නේ. කය කියන්නේ කුමක්ද? කය කියන්නේ කිසියම් ප්‍රාණියක්, ජීවියක්, හැඟීමක්, දැනීමක් නැති රූපයක් පමණයි. මේ ගැන ඔය පින්නතුන් පොඩ්ඩක් විමසුවට කමක් නැහැ. මේ කයට කිසියම් හැඟීමක්, දැනීමක් නැහැ. අචේතනික, අවිඥානික රූපයක් පමණයි. මේ ගැන විමසන්නේ කොහොමද දන්නවද? සිත නැති තැනකට යන්න. ගස්ගල් පර්වතවල හිත නැහැ. ඒ තැනකට ගිහිල්ලා කපන්න, කොටන්න, ගහන්න, බනින්න කිසිම ගණනක් නැහැ. දැනීමක්, වින්දනයක්, විඥානයක්, චින්තනයක් මොකවන්නේ මලමිනියක් ළඟට යන්න සිත ඉවත් වෙලා ගිය කයක් ළඟට යන්න ගහන්න බනින්න කොටන්න පුච්චන්න කපන්න හ්ම් කතාවක්වත් නැහැ මොකද සිත ඉවත් වෙලා ගිය තැන කිසිම ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් නැහැ. මලමිනියක් කියලා කියන්නේ සිත ඉවත් වෙලා ගිය තැන. එහෙමනම් මේ දැනීම් සම්භාරය, වේදනාත්මක භාවය හැම එකක්ම තියෙන්නේ කොතනද? හිත තුල. එතන අය කියන්නේ මොකද්ද? අප්‍රාණික, අවිඥානික, අචේතනික රූපයක් පමණයි. මේ රූප කියලා කියන්නේ කුමක්ද කියලා පොඩ්ඩක් අපි හිතන්න ඕනේ. රූප කියලා කියන්නේ ඉඳුරන්ට ගෝචරවන්නේ රූපයයි. අපිට ඉන්ද්‍රයන් හයක් තියෙනවා. ඇස, කන, දිව, නාසය, කය, මන. ආන් ඒවට ගෝචරවන දේවල් වලට තමයි රූප කියලා කියන්නේ. ඉන්ද්‍රයන්ට ගෝචරවන්නේ ධාතු සමූහයක සංකලනයක්. පණිකර ධාතුවක් ඉදරන්ට ගෝචර වන්නේ නැහැ. දැන් ධාතු හයක් ගැන කතා කරනවා මේ මේ ලෝකය ගැන කතා කරනකොට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ ධාතු හයෙන් හතරක් එකට එකතු වෙලාමයි තියෙන්නේ. කවදාවත් වෙන් කරන්න බෑ. ආන්නේ ධාතු හතරක සංකලනය තමයි රූප කියලා කියන්නේ. ඒක තමයි ඉදරන්න ගෝචර වෙන්නේ. දැන් විඥාන ධාතුව ආකාශ ධාතුව ඉදරන්න ගෝචර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පියව ඉදරන්න ගෝචර වෙන්නේ නැහැ. එතකොට ධාතු හතරක සංකලනයක් මේ රූප කියලා කියන්නේ. ධාතුවක් කියලා කියන්නේ ශක්තියක්. මේ ශක්තියෙන් හයක සංකලනය තමයි ලෝකය කියලා කියන්නේ. මොනවද මේ ශක්ති හය? පද ස්වභාවය, වැగిරෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය සහ සමා යන ස්වභාවය. ඊළඟට දැනුවත් ස්වභාවය හා හිස් ස්වභාවය. මේවට තමයි ස්වභාව ධර්ම කියලා කියන්නේ. ස්වභාව ධර්ම. මේ ධාතුන්වත් මේ ස්වභාව ධර්ම සකස්ුනේ කොහොමද? චලනයේ තුලින්. ඕනෑම ශක්තියක් ඇති වෙන්නේ චලනයේ තුලින්. චලනය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියන එකයි. එනම් මේ කය නැමැති රූපයක් චලනයක් පමණයි, වේගයක් පමණයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේක තමයි කායානුපස්සනාවේදී අපි කය සම්බන්ධ කරගෙන දකින්නේ. කිසිම ප්‍රාණියක්, ජීවියක්, හැඟීමක්, දැනුමක් නැති අනිත්‍ය වූද, අප්‍රාණික වූද, අචේතනික වූද රූපයක් පමණයි. එහෙමනම් හිත තුල තමයි මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. දැන් අපි ජීවිත පැවැත්ම කියලා කියන්නේ ලෝකයට මේ ජීවිත පැවැත්මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොතනද? හිත තුල. එහෙමනම් හිත කියන්නේ මොකක්ද? ලෝකයේ ක්‍රියාකාරීත්වයයි හිත කියලා කියන්නේ. මේ කය තුල කිසිම ප්‍රාණියක් ජීවයක් හැඟීමක් දැනීමක් නැහැ. එහෙමනම් මේ හැඟීම් දැනීම් ක්‍රියාකාරීත්වයේ හැම එකක්ම තියෙන්නේ කොතනද? හිත තුළ. දැන් ඊළඟට අපි බලාගෙන යන්න ඕන හිත කියන්නේ කොමක්ද? එය සකස් වෙන්නේ කොහොමද කියලා. මේ මුළු ලෝකේම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් පරිඥානක අවිඥානක කියලා. අවිඥානක කියලා කියන්නේ ගස්ගල් පර්වත ආදී දේවල් වලට අවිඥානක කියනවා. අවිඥානික කියලා කියන්නේ සත්වයාට. සත්වයාට අවිඥානික කියන්නේ. එහෙමනම් මෙන්න මේ අවිඥානිකත්වයේ තුල තමයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ක්‍රියාකාරීත්වයේ කිව්වත් එකයි හිත කිව්වත් එකයි. එනම් මේ හිත තියෙන්නේ කොතනද කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් බය නැතුව කියන්න අවිඥානිකත්වයේ තුල හිත නැහැ. හිත තියෙන්නේ අවිඥානිකත්වයේ තුල. අවිඥාන කර්තය කියන්නේ සත්වයා තුල කියන එකයි. සත්වයා තුල. එතකොට මේ සත්වයා තුල මේ ක්‍රියාකාරීත්වය හටගන්නේ කෙසේද කියලා අපි ඊළඟට හොයාගෙන යන්න ඕනේ. දැන් එතකොට මේ ක්‍රියාකාරීත්වය හට ගැනීමේ ශක්තිය මොකද්ද? විඥාණය. පරිඥාන තත්ත්ව කියලා කියන්නේ සත්වයාට. සත්වයා තුලයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. මේ ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. එතකොට මේ ක්‍රියාකාරීත්වයේවත් හිත හට ගැනීමේ ශක්තිය තමයි විඥානය කියලා කියන්නේ. මේක ධාතුවක් මේ විඥාන ධාතුව යම් තැනක හටගත්තා නම් ආන් එතන නාම රූප දෙක හට ගන්නවා. විඥාන නාම රූප කියලා කියන්නේ කොතනද? සත්‍යයට. එතකොට මේ විඥාන ධාතුව හටගන්නේ කොහොමද? ද්වයං පටිච්ච විඥානං සම්භෝති බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දෙකක් නිසා විඥාණයෙන් හට ගන්නවා කියලා. කොහෙද හටගන්නේ? සත්වයා තුළ. දෙකක් නිසා හටගන්නේ. මොනවාද මේ දෙක? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙන තැන විඥාණය හට ගන්නවා. ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ ඇස, කන, දිව, නාසය, කය, මන. ඇතුළත රූප කියලා කිව්වත් කමන්නේ මේ තියෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන. මේවා තමයි ආධ්‍යාත්මික රූප. මේ ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි සම්බන්ධීකරණය වෙන්න ඕනේ. එකට එකතු වෙන්න ඕනේ. ආ මෙතන තමයි විඥාන ධාතු හටගන්නේ. එකතු වෙන්නේ කොහොමද? මේ ආධ්‍යාත්මික රූපයේ තුල තියෙනවා පැහැපත් ස්වභාවයක්. දීප්තිමත් ස්වභාවයක්, උපවත් ස්වභාවයක්. ආන් එකට කියනවා ප්‍රසාද රූපය කියලා. මේ ප්‍රසාද රූපයෙන් ඇයෙන් වර්ණ රූප ඇද ගන්නවා. කනෙන් ශබ්ද රූප ඇද ගන්නවා. දිවෙන් රස රූප ඇද ගන්නවා. නාසයෙන් ගන්ධ රූප ඇද ගන්නවා. කයෙන් පොට්ටබ්බ රූප ඇද ගන්නවා. මනසේ තියෙන ප්‍රසාදයෙන් ධම්ම රූප ඇද ගන්නවා. ධම්ම රූප කියලා කියන්නේ අපි කරපු කියපු දේවල් වල සතහන්. කරන්න හිතාගෙන ඉන්න දේවල් වල සටහන්. ඒවා එන්නේ හැට කනට දිවට නාසයට කයට නෙමෙයි මනට එන්නේ. දැන් අපි ඊයේ අලියෙක් දැක්කනම් ඊයේ ආවේ හැට අද ඒක එන්නේ මනට. ඊයේ අපි රසවත් ආහාරයක් අනුභව කළා නම් ඊයේ ආවේ කොහටද දිවට අද එන්නේ මනට. ආනිය තමයි ධම්ම රූප කියලා කියන්නේ. එතකොට මේ ආධ්‍යාත්මික රූපවල තියෙනවා පහපස් ස්වභාවයක්, දීප්තිමත් ස්වභාවයක්. ආන්ගේ දීප්තිමත් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව, ශබ්ද තරංග, ගන්ධ තරංග ඇදී පවතිනවා. මේ කවුරුවත් කරන දෙයක් නෙමෙයි. රූප හට ගැනීමක් කවුරුවත් කරන දෙයක් නෙමෙයි. මේක ස්වභාව ධර්මයක්. ධාතු හතරක සංකලනයේ රූපයයි. රූප ආධ්‍යාත්මික බාහිර වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ආධ්‍යාත්මික රූපවල තියෙනවා දීප්තිමත් ස්වභාවයක්, ප්‍රහපස් ස්වභාවයක්. මේ ප්‍රයත්න ස්වභාවයෙන් බාහ්‍ය රූප ඇදී පවතිනවා. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප ඇදී පවතිනවා. අන්න එතන දෙකක් එකතු වෙනවා. ආන්නේ දෙකක් එකතු වෙනකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මික රූපය උපකරණයක් කොටගෙන බාහිර රූපය පිළිබඳව දැනුවත් බවක් හට ගන්නවා. ආන්නේ තමයි විඥානය කියලා කියන්නේ. දැන් එහේ උපකාර කොටගෙන වර්ණ රූපේ දැනුවත් වෙනවා. කන උපකරණයක් කොටගෙන ශබ්ද රූපේ දැනුවත් වෙනවා. මේ දැනුවත් ස්වභාවය කියලා කියන්නේ ඥානයක් නෙමෙයි. ඒකක් මතක තියාගන්න ඕනේ. දැනීම මාත්‍රයක් පමණයි ඥානයක් නෙමෙයි. හඳුනා ගැනීමක් පමණයි. ශබ්දයක් කියන හඳුනා ගන්නවා එච්චරයි. රූපයක් කියන හඳුනා ගන්නවා. මොන රූපයක්ද ලස්සනද කැතද කවරනම් රූපයක්ද ඒ මොකවන්නේ සබ්දයක් කියලා හඳුනා ගන්නවා මොන සබ්දයක්ද නරියෙකුගේ හඬක්ද බල්ලෙකුගේ හඬක්ද මිනිහෙකුගේ ඒව මොකවන්නේ සබ්දයක් බව විතරයි ආ මෙතන තමයි විඥානය කියලා කියන්නේ ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි සම්බන්ධකරණය වෙනවා සම්බන්ධය කරන්නේ වෙන්නේ කොහොමද? ආධ්‍යාත්මික රූපවල තියෙන දීප්තිමත් ස්වභාවයත් ඒ දීප්තිමත් ස්වභාවයෙන් බාහිර රූපයදී පවතිනවා. කවුරුවක් කරන දෙයක් නෙමෙයි. දැන් ඔය පින්නතුන් ඉදිරි පිටට කණ්ණාඩියක් ඇල්ලුවා. ඔය පින්නතුන්ගේ ඡායාව කණ්ණාඩිය ඇතුළට ඇදී පවතිනවා නේද? කණ්ණාඩියට ප්‍රාණියක් ජීවියක් තියනවද? නැහැ. ඒ කයකත් ප්‍රාණියක් ජීවියක් නැහැ. මේ ගස් කොටන් ආදී දේවල් කණ්ණාඩියක් ගිහින් ඇල්ලුවොත් එක්කෝම ඇතුළට අදී පවතිනවා. දැන් දිය කඩਿੱත්තක් ළඟට යන්න වටේම තියෙන ගස්වල ඡායාව දිය කඩਿੱත්ත ඇතුලේ. කුරුල්ලෙක් කුඩින් පියාසර කරගෙන ගියත් දිය කඩਿੱත්ත ඇතුලෙන් බලා ගන්න පුළුවන් නේද? අපිත් ඒකට එබින බැලුවොත් අපේ කයේ ඡායාව දිය කඩਿੱත්ත ඇතුළට පැටලලා තියෙනවා. දිය කඩਿੱත්තට ප්‍රාණයක් තියනවාද? ජීවයක් තියනවාද? නැහැ. අර ගස්පලන් වලට ප්‍රාණියක් ජීවියක් නැහැ. එහෙමනම් දිය කඩਿੱත්තේ තියෙන උපවාස ස්වභාවයෙන් බාහිර ගස්පලන් ආදී දේවල් වල ඡායාව ඇදී පවතිනවා. කණ්ණාඩියක් ඇල්ලුවොත් ඒත් ඒ වගේ. මේ සියලුම දේවල් ඇදී පවතිනවා කණ්ණාඩියට. මේක ස්වභාව ධර්මයක්. කවුරුක් කරන දෙයක් නෙමෙයි උපවාස ස්වභාවයෙන් අර බාහිර රූප ඡායාව ඇදී පවතිනවා. අන්න එතන දෙකක් එකට එකතු වෙනවා. සම්බන්ධීකරණය වෙනවා. සම්බන්ධීකරණය වෙනකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මික රූප උපකාර කරගෙන බාහිර රූපයේ පිළිබඳව දැනුවත් බවක් හට ගන්නවා. එතකොට විඥානයේ හටගන්නේ ආධ්‍යාත්මික රූපය තුල නෙමෙයි. බාහිර රූපේ තුල විඥානය හටගන්නේ. එය උපකරණයක් කොටගෙන වර්ණ රූපේ දැනුවත් වෙනවා. දිව උපකරණයක් කොටගෙන රස රූපේ දැනුවත් වෙනවා. තේරුණා නේද? දැන් අන්ධයෙකුට මොනවා කරනවත් රූපයක් අල් මේ දැනුවත් වෙන්න බෑ. වර්ණ රූපේ දැනුවත් වෙන්න බෑ. මොකද අන්ධයා කියලා කියන්නේ එහි ප්‍රසාද රූපේ විනාශ වෙච්ච කෙනා. බිහිරේකට ශබ්ද රූපේ දැනුවත් වෙන්න බෑ. ඒ කියන්නේ බිහිරගේ කනට ශබ්ද රූපේට ඇද ඇතුළු වෙන්න බෑ. ඇද ගන්න ස්වභාවය විනාශ වෙලා තියෙන්නේ. මේක විතරක් ලොකෝ ගැඹුරු ධර්මයක් නෙමෙයි හරිම පහසු දෙයක් මේක. අපේ ආධ්‍යාත්මික රූපවල තියෙන පැහැපස්සභාවය. ඒ පැහැපස්සභාවයෙන් බාහිර රූප ඡායාව ඇදී පවතිනවා. ආන්නිත මොකද වෙන්නේ? බාහිර රූපයන් පිළිබඳව දැනීම් මාත්‍රයක් ඇති වෙනවා. දැනුවත් බවක් ඇති වෙනවා. මේ දැනුවත් බව කියලා කිව්වට මේක ඥානයක් නෙමෙයි ඈ. මට වෙන වචනයක් කියන්න නෑ ඔකට. ඒක නිසා තමයි දැනුවත් බව කියලා කියන්නේ. දැනීම මාත්‍රයක් පමණයි ඇති වෙන්නේ. අන්න එතන තමයි විඥාන ධාතුව හටගන්නේ. ද්වයන් පටිච්ච විඥාන සම්බෝධි කියන්නේ ආකේකයි. කතංච විච්ඡ වේදයන් පටිච්ච විඥාන සම්බෝධි කොහොමද මහන්නේ මේ දෙකක් නිසා විඥානය හටගන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති විඥානං ඇහැ නිසා රූපේහි විඥානය හටගන්නවා. ඒකට අපි කියන්නේ චක්කු විඥානය කියලා. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති විඥානං කන නිසා සද්දේහි විඥානය හටගන්නවා. ඒකට කියන්නේ සෝත විඥානය කියලා. ඒ උදව් කළානේ අපිට ඇහැ උදව් කළා විඥානය හටගන්න. ඒක නිසා අපි චක්කු විඥානය කියනවා. කන උදව් කළා විඥානය හටගන්න. ඒක නිසා සෝත විඥානය කියනවා. එතකොට චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හය පොළක විඥානේ හත ගන්නවා. හැබැයි විඥානයක් නැහැ. එකම විඥාන ධාතුවයි තියෙන්නේ. එයා උපකාර කරගෙන හට ගන්නවා ඒකට චක්ක විඥානය කියනවා. ඒතර චක්ක විඥානය හටගන්නේ ඇහෙද? නෑ ඇහෙ නෙමෙයි හටගන්නේ. බාහිර ලෝකේ හටගන්නේ. අන උපකරණයක් කොටගෙන හටගන්න විඥානයන සෝත විඥානය කියනවා. ඒතර විඥාණය හටගන්නේ කනේ නෙමෙයි. ශබ්ද රූපේ හටගන්නේ. කන උපකාර කරගෙන ශබ්ද රූපේ දැනුවත් වෙනවා. පැහැදිලි නේද? මෙන්න මෙතන තමයි චිත්ත ශක්තියවත් විඥාණය හටගන්නේ. දෙකක් එකතු වෙන තැන. මෙන්න මේ විඥාන ධාතුව සමග නාම ධර්ම නාම ධර්ම කියන්නේ සිටිවිලි සිටිවිලි පහක් ඇති වෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මෙන්න මේ සිතිවිලි පහ ඔය සිතිවිලි පහෙන් තොරව මොනවා කරනවත් විඥාණයට අත ගන්න බෑ විඥාණයට අත ගන්න නාම රූප දෙකම තියෙන්න ඕනේ නාම රූප පත්‍ය විඥානං කියලා තියෙන්නේ දැන් ඒතර රූප දෙකක් එකතු වෙලා තියෙනවනේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි නාම තියෙනවනේ නෑ මේ රූප තියෙනව නේද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි රූප දෙකක් එකතු වෙලා තියෙනවා. එතකොට නාම ධර්ම පහක් සහිතවයි විඥානය හටගන්නේ. විඥානය හටගෙන විඥාණයෙන් නාම ධර්ම නිකුත් කරන්නේ නෑ. එහෙම කිව්වොත් වැරදි. විඥානය හටගෙන විඥාණයෙන් නාම ධර්ම නිකුත් කරනවා කිව්වොත් නාමෝලයෙන් තොරව විඥානය හටගන්නවා කියලා කියන්න වෙනවා. කවදාවත් ඒක වෙන්නේ නෑ. නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ. නාම රූප දෙකම පත්‍ය වෙන්න ඕනේ. ඒතර මේ විඥාණයෙන් හට ගන්නකොටම සිතේවිලි පහක් හට ගන්නවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම. හොඳට මතක තියාගන්න. මොනවද ස්පර්ශ වෙන්නේ? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොටම විඥානයත් අට ගන්නවා මේ තුනම ස්පර්ශ වෙනවා. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. තුනට ස්පර්ශය. මොකද්ද තුන? ඇහැයි, රූපයයි, චක්කු විඥානයයි. කනයි, ශබ්දයයි, සෝත විඥානයයි. දිවයි, රසයයි, දිව විඥානයයි. මේ විදිහට මේ තුනක සංගතිය තමයි පස්සේ කියලා කියන්නේ. තේරුණා නේද? වේදනා කියලා කියන්නේ ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපයට කැමැති අකමැති බව. වේදනා කියලා කියන්නේ. මේ වේදනාව තුළ කිසිම ඇලීමක් ගැටීමක් නැහැ. කැමැති අකමැති බව පමණයි තියෙන්නේ. දැන් රහතන් වහන්සේටත් සිත් හට ගන්නවා. බුදුහාමුදුරන්ටත් සිත් හට ගන්නවා. එහෙමනම් බුදුහාමුදුරන්ටත් වේදනාව හට ගන්න ඕනේ නේද? හට ගන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ රහතුන්ගේ තියෙනා වූ සිත්වල වේදනාවේ තියෙන්නේ මොකද්ද? කැමැති අකමැති බව පමණයි. ඇලීමක් ගැටීමක් නැහැ. තණ්හාව නැහැ. මේ වේදනාව තණ්හාවට යන්නේ නිත්‍යයි කියන දැකීම තුලින්. තණ්හාව කියන්නේ වින්දනය කියන එකයි. වින්දනය. කැමැති අකමැති බව තමයි වේදනාව කියන්නේ. කැමැති අකමැති බව නිත්‍යයි කියලා දකිනකොටම කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා අන්න වින්දනයේට ගියා. රහතන් වහන්සේලාට අවිද්‍යාව නැති නිසා මේ වේදනාව නිත්‍යයි කියලා දකින්නේ නැහැ. වේදනාව අනිත්‍යයි කියලා දකිනවා අනිත්‍යයි කියලා දැක්කොත් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. මේ වේදනාව කියන චෛතසිකයේ තුල තණ්හාව නැහැ. වින්දනේ නැහැ. ඇලීම ගැටීම නැහැ. බුදු බුද්ධාදී උතුමන් වහන්සේලාට සිත් හට ගන්නව නේද? එහෙනම් බුද්ධාදී උතුමන් වහන්සේලාටත් වේදනාව කියන චෛතසිකයේ තියෙන්න ඕනේ නේද? ඒ වේදනාව තුළ මොනවද තියෙන්නේ? කැමැති අකමැති බව පමණයි. වෙන මොකවත් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ සත්පුරුෂයෙන්ද කැමැතියි. සත්පුරුෂයෙන්ද ඇලෙනවද? නෑ, ඇලෙන්නේ නෑ. අසත්පුරුෂයන්ට අකමැති. අසත්පුරුෂයන්ට ගැටෙනවද? නැහැ. ගැටෙන්නේත් නැහැ. එහෙනම් එතන තියෙන්නේ වේදනාව විතරයි. ඒතර වේදනාව කියන්නේ මොකද්ද? අර ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපයේ පිළිබඳව කැමැති අකමැති බව. එච්චරයි. මේ දේශනාව ගැඹුරුයි කියලා හිතන් දෙපා හරියම සරල දේශනාවක් මේක. මේ හිත හට ගන්න කම මම මේ කියාගෙන යන්නේ. දෙකක් එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා. සිතවිලි පහක් සමග ඒ සිතවිලි පහ තමයි මම මේ විස්තර කරගෙන යන්නේ. පස්ස. පස්ස කියන්නේ ස්පර්ශ වීම. මොනවද? ආධ්‍යාත්මික රූපයයි, බාහ්‍ය රූපයයි, විඥානයයි. හරි? තුනක සංගතිය, තුනක ස්පර්ශය තමයි පස්ස කියලා කියන්නේ. වේදනා කියලා කියන්නේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වීම. කුමක් පිළිබඳවද? අර ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය පිළිබඳව. ඇහැ පිළිබඳව නෙමෙයි. වර්ණ රූපය පිළිබඳව. වේදනාවට ගන්නෙ. කන පිළිබඳව නෙමෙයි. ශබ්දය පිළිබඳව වේදනාවට ගන්නෙ. එතකොට මේ ශබ්දයට කැමැතිද අකමැතිද? රූපයට කැමැතිද අකමැතිද? එච්චරයි. එතන ඇලීමක් ගැටීමක් නැහැ. වේදනාව හොඳට මතක තියාගන්න. වේදනාව වේදනාව නිසා භවයට යන හැටි තමයි මම මේ කියන්න හදන්නේ. එතකොට වේදනා අනුපස්සනා කියලා කියන්නේ ඔන්නේ වේදනාව අනුව ඇත්ත දකින්නවා කියන එකයි. කොහොමද පස්ස වේදනා සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. අර ස්පර්ශ වේදනා තියෙන බාහිර රූපය හඳුනා ගන්නවා. වර්ණ රූපයක්ද, ශබ්ද රූපයක්ද, ගන්ධ රූපයක්ද, රස රූපයක්ද ආදී වශයෙන් හඳුනා ගන්නවා. හඳුනා ගැනීමක් මිසක් එතන ඥානයක් නැහැ. ඈ? සබ්දයක් ගැන හඳුනා ගන්නවා එච්චරයි. සබ්දයක් කියලා හඳුනා ගන්නවා. රසයක් කියලා හඳුනා ගන්නවා. දැනි රසද, තිත්ත රසද, කටුක රසද ඒවා නෑ මොකවත් එතන. සංඥා කියන්නේ ඒකයි. හඳුනා ගැනීම පමණයි. කොහොමද හඳුනාගන්නේ? අර ස්පර්ශ වෙලා තියෙන බාහ්‍ය රූපය හඳුනාගන්නේ. දැන් කනට ස්පර්ශ වෙලා තියෙන ශබ්ද රූපේ නේ ශබ්ද රූපේ තමයි හඳුනගන්නේ. කන විදිහටම නෙමෙයි ඈ හඳුනගන්නේ. කන හඳුනගන්නේ ශබ්දය හඳුනගන්නේ. මොන ශබ්දයක්ද කියලාවත් දන්නේ නැහැ. ශබ්දයක් බව විතරයි දන්නේ. තේරුණේ? පස්ස වේදනා සංඥා චේතනා කියලා කියන්නේ හඳුනා ගැනීමට අනුව ක්‍රියාත්මක වෙනවා. හඳුනා ගැනීමට අනුව ක්‍රියාත්මක වෙනවා. මොනවද ක්‍රියාත්මක වෙන්නේ? ඇස කන දිව නාසය කය මන කියන මේ ඉන්ද්‍රයන් හයෙන් එකක් ක්‍රියාත්මක වෙනවා හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන කන වැඩ කරනවා මේ කනට ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් තියනවාද නමුත් වැඩ කරනව නේද වැඩ කරනව නේද එහෙම වැඩ කරන්නේ චේතනාව ක්‍රියාත්මක වුණොත් පමණයි දැන් නම් වැඩ කරන්නේ දැන් දිව කියන එකක් රූපයක් පමණයි කිසිම ප්‍රාණියක් නැහැ ජීවයක් නැහැ නමුත් චේතනාව ක්‍රියාත්මක වෙනකොටම දිව වැඩ කරනවා හැබැයි දිව වැඩ කරන්න නම් හඳුනා ගන්න ඕනේ රස රූපයක් කියලා හඳුනාගත්තොත් තමයි දිව වැඩ කරන්නේ නේද? ශබ්ද රූපයක් කියලා හඳුනාගත්තොත් දිව වැඩ කරනවද? දිව වැඩ කරන්නේ නැහැ. කන වැඩ කරන්නේ. ගන්ධ රූපයක් කියලා හඳුනාගත්තොත් ඇහැ වැඩ කරනවද? නෑ ඇහැ වැඩ කරන්නේ නෑ. නාසය වැඩ කරන්නේ. ඒතර චේතනාව කියලා කියන්නේ ක්‍රියාත්මක භාවය. චේතනාම් වික්‍රේ කම්මං වදාම් කියලා නැති වෙන්නේ ක්‍රියාත්මක භාවය කියන්නේ මේ ඉඳුරන්ගේ ක්‍රියාකාරීත්වය. ඉඳුරන් වැඩ කරනවා. ඒතර වැඩ කරන්න නම් සංඥාව තියෙන්න ඕනේ. සංඥාව කියන්නේ හඳුනා ගැනීම නෑ. හඳුනා ගැනීමට අනුව තමයි යසකන දිවනාසය කය මන කියන වැඩ කරන්නේ. තේරුණා නේද? දැන් පොට්ටප්ප රූපයක් නම් හඳුනාගත්තේ. වැඩ කරන්නේ කය. කාය විඥානය හටගන්න. පැහැදිලි නේද? එතකොට මෙන්න මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙලා අවසාන වෙනකොට සකස් වෙන්නේ හිතක් දකින්නම් වෙන්නේ ක්‍රියාවක්. තව අතන තියෙනවා නේද මනසිකාර්යය කියලා පිටින් නාම ධර්මයක්. මානසිකාරය මට ඒක කියන්න බැරි වුණානේ. මානසිකාරය කියලා කියන්නේ යොමු කරනවා. අර ස්පර්ශ වේලා තියෙන බාහිර රූපය වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි යොමු කරනවා මතක් කරලා දෙනවා. දැන් අපි මානසිකාරය කියන්නේ මෙනෙහි කරනවා කියලා කියන්නේ මතක් කරගන්න කියන එක නෑ කියන්නේ නේද? ඒ කියන්නේ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්නකෝ කියලා කියනවා නේද? ඒතරේ මානසිකාරය කියන්නේ මොකද්ද? මතක් කරලා දෙනවා. යොමු කරනවා. මොකේදද? වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි මොකක්ද යොමු කරලා දෙන්නේ? අර ස්පර්ශ විලා තියෙන බාහිර රූපය. මානසිකාදී ක්‍රියාකාරීත්වය අන්න ඒකයි. එතකොට කොච්චර ස්පර්ශ විලා තිබුණත් මානසිකාරයේ යොමු කලේ නැත්නම් වේදනාවට කැමැත්තක් නැත් ප්‍රකාශ කරන්න බෑ. සංඥාවට හඳුනා ගන්න බෑ. චේතනාවට ක්‍රියාත්මක කරන්න බෑ. එහෙමනම් මේ සිතන් හත ගැනීමේ ප්‍රධානත්වයේ දරන්නේ මොකද්ද? මානසිකාරය. ආන් හිතනේ මනෝ පුබ්බංගම ධම්මා කියලා කියන්නේ මානසිකාරය කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය කියන එකයි. මෙනෙහි කරයි කියන්නේ ක්‍රියාවක්. මෙනෙහි කිරීම කියන්නේ නාමයක්. එතකොට මේ මන ප්‍රධානත්වයටගෙන තමයි ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨත්වයට අරගෙන තමයි සිත හටගන්නේ මනෝ කුබ්බංගම ධම්මා. ධම්මා කියන්නේ හිත. පූර්වාංග විනා තියෙන්නේ මොකද්ද? මන. මනෝ කුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. තේරුණා නේද? එතකොට මම දැන් කිව්වා මේ ධම්මා කියන්නේ හිත කියලා කිව්වා නේද? එහෙමනම් මේ හිත ඇතුලේ ලෝක ධර්ම සියල්ලක්ම තියෙන්න ඕනේ. මේ ලෝකයේ තියෙන දේවල් ඔක්කොම මේ හිත ඇතුලේ තියෙන්න ඕනේ. දැන් මම කියවනේ ධම්මා කියන්නේ හිත කියලා. ධම්මා කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් නෑ. මොනවද මේ ලෝකේ තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔච්චරයි මේ ලෝකේ තියෙන්නේ. වෙන මොකවත් නෑ. මෙන්න මේක තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධය කියන නාමයෙන් පඳුන්වනවා ඔය ගොඩවල් උපාදානයේ පංචස්කන්ධ කියලා කියන ගොඩවල් පහ කියන එක නෑ. රූප ගොඩ, වේදනා ගොඩ, සංඥා ගොඩ, සංකාර ගොඩ, විඥාන ගොඩ. එතකොට මේක පංචස්කන්ධය කියන වචනයෙන් හඳුන්වනවා අර වේදනාව වින්දනයට යන්න ඉස්සර. වේදනාව සංනාවට යන්න ඉස්සර මේ සිත ප්‍රබාස්වරයි, පිරිසිදුයි. කිසිම ක්ලේශයක් නැහැ. ආංග තමයි ප්‍රබාස්වර හිත කියලා කියන්නේ. ඒ ප්‍රබාස්වර හිත තුනක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා තියෙනවා. ඒවා උපාදානයට ගිහින් නැහැ. ආන් ඒක නිසා හිතෙන්ද පංච උපාදානස්කන්ධය කියලා අපි කියන්නේ නැහැ. මොකද්ද කියන්නේ පංචස්කන්ධේ පමණයි. දැන් අනේද? පංචස්කන්ධය කියන එක ලෝකේට අයිති නෑ. ඒක හටගත්ත දෙයක් වුණාට ඒ තුල සංහාව නැති නිසා දුක නෑ. දුක තියෙන්නේ යම් තැනකද අන්න එතනයි ලෝකය කියලා කියන්නේ. එහෙමනම් ලෝකයට අයිති වෙන්නේ මොකද්ද? පංචස්කන්ධය නෙමෙයි පංච උපාදානස්කන්ධය. ඒ රාතන් වහන්සේගේ හිත පංචස්කන්ධය. ඒකට පංච උපාදානස්කන්ධය කියන්නේ නෑ මොකද සංහාවට ගිහින්නේ නෑ. නමුත් රහතන් වහන්සේ ලෝකේ ජීවත් වෙනවා ජීවත් වුණාට මොකද? ඒ හිත තුළ දුක නෑ. දුක තිබුණොත් නෑ ලෝකයට අයිති වෙන්නේ නේද? ඒකට කියන්නේ ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. රහතන් වහන්සේලාට පහළ වෙන්නේ මොනවද? ලෝකෝත්තර සිත්. එතකොට මේ සිත සංනාවෙන් තෙතමනේ වෙලා උපාදානයේද කියන පස්සේ තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පැහැදිලි නේද? මොනවාද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අපි හිතක් ඇතුළේවා තියනවාද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු ඈ. හිතක් කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාවක් නේද? හිතක් කියන්නේ ක්‍රියාවක්. දැන් අපි බලමු ඊටාම පැහැදිලිව අපිට දැක ගන්න පුළුවන් මේ අහන ක්‍රියාව පිළිබඳව. දැන් ওই පින්නතන් බණ අහනවා. ක්‍රියාවක් නේද? එතකොට මේ ක්‍රියාව තුළ මොනවද තියෙන්න ඕනේ? රූපේ තියෙන්න ඕනේ, වේදනාව තියෙන්න ඕනේ, සංඥාව තියෙන්න ඕනේ, සංකාර තියෙන්න ඕනේ, විඥාන තියෙන්න ඕනේ. මොකද්ද මේ අහන හිත ඇතුලේ තියෙන රූපය? සබ්බ රූපේ ආනෙක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ශබ්ද රූපය. වේදනා. ඒකට ඇලිලා හෝ ගැටිලා. සාමාන්‍ය ජනතාව තුළ තියෙන්නේ ඇලීම ගැටීම. ඒ වේදනාව තුළ තියෙන්නේ වින්දනය. ඒ අහන දෙයට එක්ක ඇලිලා ඇති නැත්නම් ගැටිලා ඇති. මනට කියනවා ෂෝක් කියලා හිතන ඇති නේද? ඈ අනේ මොනවද මේ කියන්නේ කියලා සමාව හිතන ඇති. එක්ක ඇලිලා එක්ක ගැටිලා. තේරෙන්නේ රූප වේදනා සංඥා හඳුනා ගැනීම මොනවද හඳුනාගන්නේ ශබ්ද රූපයක් කියලා හඳුනා ගන්න. ශබ්ද රූපයක් කියලා හඳුනා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ සංකාර කියන්නේ ක්‍රියාත්මක භාවය. මේ මේක ආගෙන ඉන්නවා. සංකාර කියන්නේ මොකද්ද? ආගෙන ඉන්නවා. විඥාණය, මෙතන තියෙන විඥාණය මොකද්ද? චක්ක විඥානයේද සෝත විඥානයේද? සෝත විඥානයේ නේද? ආහන හිත තුල තියෙන සෝත විඥානය. දැන් බලමු මේ ආහන හිත අරගෙන ආයතරයක් මොකද්ද ශබ්ද රූපයේ තියෙනවා රූප වේදනා ඒකට එල්ලව ගැටලා තියෙනවා සංඥා ශබ්ද රූපයක් බව අඳුනාගෙන තියෙනවා චේතනා චේතනා කියන්නේ අහගෙන ඉන්නවා අරුමයක් නෑ නේද මොකද්ද විඥානය සෝත විඥානේ නේද? එතකොට මේ ආහන හිත ඇතුලේ තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටවල් පහක් තියෙනවා. එතකොට මේ කොටවල් පහ සාමාන්‍ය පුද්ගලයෙක් තුන නම් ඇතිවෙන්නේ අන්න ඒකට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට අහන්න පුළුවන් නේද? රහතන් වහන්සේ අහන යම් යම් දේවල්. එතන උපාදානයට යනවාද? නෑ. සංනාවට යන්නේ නෑ, උපාදානයට යන්නේ නෑ. අන්න එතන තියෙන්නේ මොකද්ද? පංචස්කන්ධේ පමණයි. පැහැදිලි නේද? දැන් අපි බලන හිතක් ගමු. බලන හිතක් ගමු. මේ බලන හිත තුළ තියෙන රූපස්කන්ධය මොකද්ද? වර්ණ රූපේ, ශබ්ද රූපේ නෙමෙයි නේද? එහට වෙන්නේ වර්ණ රූපේනේ. රූප, වේදනා. ඒ රූපේට එක්ක ඇලිලා එහෙම නැත්නම් ගැටිලා. සංඥා ඒක රූප වර්ණ රූපයක් කියලා හඳුනා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර සංකාර කියන්නේ බලාගෙන ඉන්නවා. ඒකත් කර්මයක් නේද? සංකාර කියන්නේ කර්ම වලට නේ. රහතන් වහන්සේ කෙනෙක් බලාගෙන ඉතිව සංකාර තියනවාද? නැහැ. එතන තියෙන්නේ ක්‍රියාහිතක් පමණයි. සංකාර නැහැ. රූප වේදනා සංඥා සංකාර මොකද විඥානේ? චක්කු විඥානේ. දැන් අපි එහෙන් බැලුවා, අනෙන් බැලුවා, දිවෙන් බලමු බලන්න එතන තියනවද කියලා. දැන් රස විඳින එකක් ගන්න බලන්න. රස විඳින හිත. ඒකේ තියෙන රූපේ මොකක්ද? රස රූපේ නේද? රස රූපේ තියෙනව නේද? වේදනාව හිතේකට ඇලිලා ඇති, එහෙම නැත්නම් ගැටෙන්නේ නැති. තනිදාට නම් ඇලෙනවා, පිටරාට නම් ගැටෙනවා. අන්න වේදනාව. දැන් රහතන් වහන්සේ කෙනෙක් වේදනාව ලබනකොට ඇරීමක් ගැටීමක් තියනවාද? නෑ, එතන ඇරීමක් ගැටීමක් නෑ. කැමැති බව හෝ අකමැති බවට මා තියෙන්නේ. තේරුණේ? එතකොට මොකද්ද මේ කරන්නේ? රස විඳින හිත අරගෙන පරීක්ෂා කරනවා නේද? රූප, වේදනා, සංඥා. සංඥාව කියන්නේ රස රූපයක් කියලා හඳුනා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ රස විඳින්න ඒකත් සංකාරයක් තමයි. සංකාර කියන්නේ කර්මනේ නේද? එහෙනම් රහතන් වහන්සේලා හැර අනෙක් සියලුම දේවල් සියලුම සත්‍යයන් මොනවද කරන්නේ? ක්‍රියාද කර්මද? කර්ම කරන්නේ. රහතන් වහන්සේගේ සිත ක්‍රියා එකක්. එතන ඇලීම ගැටීම නැහැ. ඒතර මේ රස විඳින කැන්ත වෙන විඥානය මොකක්ද? ජීවා විඥානය නේද? එහෙනම් රස විඳින හිත තුලත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහම තියෙනවා නේද? ඊළඟට අපි ආග්‍රහණය කරන හිතක් කරන් බලමු ඈ. ආග්‍රහණය කරන හිත. මේකේ තියෙන රූපස්කන්ධය මොකද්ද? ගන්ධ රූපය. වේදනාව ඒකට ඇලිලා හෝ ගැටිලා. සංඥාව ගන්ධ රූපයක් බව හඳුනාගත්තා. හඳුනා ගැනීම. රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ ඒක උර උරා ඉන්නවා. ඒකත් කර්මයක් තමයි. දැන් රහතන් වහන්සේ කෙනෙක් ආග්‍රහණය කරනවා නම් හිතට කර්මයක් තියනවද? නෑ නෑ එතන කර්මයක් නෑ. කර්මය කර්මයක් බවට පත් වෙන්නේ තණ්හාවෙන් තෙතමනේ වුණොත් පමණයි. තේරුණා නේද? දැන් අපි ආග්‍රහණය කරන හිත ගත්තා. තව මොකද්ද ගන්න තියෙන්නේ? මෙනෙහි කරන හිත ගම්මේ දැන් මොනවා හරි මෙනෙහි කරන්නකො හිතක් නේද? ක්‍රියාවක් නේද? පංච උපාදානස්කන්ධයක් නේද? මෙනෙහි කරන විට ඇතුලේ තියෙන රූපස්කන්ධය මොකද්ද? ධම්ම රූපය. ධම්ම රූපය. වේදාස්කන්ධය වෙදට ඇලිලා හෝ ගැටිලා. සංඥාස්කන්ධය ධම්ම රූපයක් බව හඳුනා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර කියන්නේ මෙනෙහි කර කර ඉන්නවා. ඒ යමක් මෙනෙහි කර කර ඉන්නවා නම් එතන තියෙන්නේ කර්මයක්. රහතන් වහන්සේ නමක් මෙනෙහි කරනවා නම් එතන තියෙන්නේ ක්‍රියාවක් පමණයි. මොකද විඥාන ස්කන්ධය? මනෝ විඥානය. දැන් එහෙන් බැලුවා, කනෙන් බැලුවා, දිවෙන් බැලුවා, මනෙන් බැලුවා, නායෙන් බැලුවා, ආයෙ කොහෙන්ද බලන්න තියෙන්නේ? කයෙන් බලමු ඈ. හොඳයි දැන් අපි ස්පර්ශ කරනවා කියවක මේ අපේ ස්පර්ශ කරගන්නකො. ස්පර්ශ කරන හිත ක්‍රියාවක් හිතක් පංච උපාදානස්කන්ධය. මෙතන තියෙන රූපස්කන්ධය මොකද්ද? දැන් අත අත ගන්නකොට ඇත්තයි අත ගන්නකොට එතන ක්‍රියාවක් නෑ හිතක් නෑ නේද? අත ගන්න හිත. මෙතන තියෙන රූපස්කන්ධේ පොට්ටබ්බ රූපය. වේදනාව නිකට ඇලිලා හෝ ගැටිලා. සංඥාව පොට්ටබ්බ රූපයක් බව හඳුනා ගන්නවා. චේතනාව චේතනාව කියන්නේ අතගඳා ඉන්නවා. චේතනාම් වික්‍රේ සම්මන් වදාමි කියලා නැති වෙන්නේ මොකද්ද විඥානේ කාය විඥානේ පැහැදිලි නේද දැන් අපි සිතක් කියන්නේ කුමක්ද කියලා පරීක්ෂා කරන්න බැලුවා සිතක් කියන්නේ ක්‍රියාවක් සිත කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය මේ හිත සකස් වීමට ප්‍රධාන වෙන්නේ මන මනෝපොබ්බංගම ධම්මා ධම්මා කියලා කියන්නේ මොන ලෝකයේදම කියන නම ඒ ලෝකයේ ඇතුලේ තියෙන්නේ මොනවද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙමනම් මේ හැම ක්‍රියාවක් තුළම මේ ධර්ම ටික තියෙන බව දැක්ක නේද? එහෙනම් හිතක් කිව්වත් එකයි, ධම්මා කිව්වත් එකයි නේද? පංච උපාදාන ස්කන්ධයම දින බව දැක්ක නේද? පැහැදිලි නේද? එතකොට මේ සිත ඇතුලේ තියෙනවා කියවනේ වේදනාවක් කියලා එකක් මෙන්න මේ වේදනාව නිත්‍යයි කියලා දැක්කොත් තමයි මේ වේදනාවේ කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා අන්න වින්දනයට ගියා. වින්දනය කියන්නේ මොකද? තණ්හාව. ඇලීමයි ගැටීමයි. මෙන්න මෙතන තමයි අපි දකින්න ඕනේ. දැන් මේ හිත සකස් වීම පිළිබඳව අපි පොඩ්ඩක් ආයෙ සාකච්ඡා කරමු. හිතක් කියලා කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොටම විඥානය හට ගන්නවා. නාම ධර්ම පහක් සහිතව නේද? එතකොට ආධ්‍යාත්මික රූප බාහිර රූප. මේ රූප කියලා කියන්නේ මොනවද? ධාතු හතරක සංකලනයක්. රූප කියලා කියන්නේ. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් ඇති වෙලා තියෙන චලනය තුළින්. ඕනෙම දෙයකට ශක්තියක් ඇති වෙන්නේ චලනය තුළින්. චලනය කියලා කියන්නේ වෙනස් වෙන සුළු බව. වෙනස් වෙන සුළු බව කියන්නේ අනිත්‍යයි. එහෙනම් මේ අනිත්‍ය තුලින් තමයි ධාතු සකස් වුනේ. ධාතු අතරක එකතුව තමයි රූපය කියලා කියන්නේ. එහෙනම් මේ රූපය කියලා කියන්නේ මොකන්ද? විවේකයක් පමණයි. අනිත්‍යයි. රූපය කිව්වත් එකයි අනිත්‍යයි කිව්වත් එකයි. මෙතන වේගයක් තියෙන්නේ. ඒතර මේ රූප නිතරම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. රූප දෙකක් එකට එකතු වෙන්නේ රූප ඇති වෙනකොට නේද? රූප නැති වෙනකොට එකතුව කැඩෙනව නේද? එහෙමනම් රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා, රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. එහෙනම් රූපත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒ සාපේක්ෂ කරගෙන විඥානයත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා විඥානය ඇති වෙනකොට නාම ඇති වෙනවා විඥානය නැති වෙනකොට නාම නැති වෙනවා නේද එහෙමනම් රූපත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, නාමත් අනිත්‍යයි. විඥාන නාම රූපයන්ගේ සංකලනයේ තමයි හිත කියලා කියන්නේ. එහෙමනම් මේ හිත අනිත්‍යයි නේද? පැහැදිලි නේද? හිත කියලා කියන්නේ ධාතු පහක සංකලනයක්. රූප වේදන් මේ පඨවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ එකතුව තමයි රූපය කියලා කියන්නේ. එතන ධාතු හතරක් තියෙනවානේ. රූප දෙකක් එකතු වෙනකොට විඤ්ඤාණ ධාතු හට ගන්නවා. නාම ධර්ම පහක් සහිතව. එහෙනම් මේ හිත කියලා කියන්නේ මොකද? ධාතු පහක සංකලනය. ධාතුවක් කියන්නේ ශක්තිය. ශක්තියට ඇතුළේලා තියෙන චලනය තුලින්. චලනය කියන්නේ විනාශ වෙන සුළු බව. විනාශ වෙන සුළු බව කියන්නේ අනිත්‍යයි. දැන් මට කියන්නේ හිතක් කියන්නේ මොකක්ද කියන? අනිත්‍යයි. එහෙමනම් පස්සෙවත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි, සංඥාවත් අනිත්‍යයි, චේතනාවත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි. රූපයත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි, සංඥාවත් අනිත්‍යයි, සංකාරත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි නේද? සිතත් අනිත්‍යයි නේද? එහෙමනම් මේ සිත අනිත්‍යයි කියන අවබෝධය තමයි ලෝක විදු කියලා කියන්නේ. හිත කිව්වත් එකයි ලෝකේ කිව්වත් එකයි හිත පිළිබඳව අවබෝධ කර ගැනීම තමයි ලෝක විදු කියලා කියන්නේ. තේරුණා නේද? එතකොට මේ හිත පිළිබඳව අවබෝධ කරගත්තා නම් යම් පුද්ගලයෙක් හිත වේගයක් පමණයි කියලා දැනගත්තා නම් ඔය හිත ඇතුලේ තියෙන වේදනාවට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. වේදනාව කියලා කියන්නේ කැමැත්ත අකමැත්ත. මේ කැමැත්ත අකමැත්ත ඒවත් වේදනාව නිත්‍යයි කියලා දකිනකොට කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා. මේ වේදනාව අනිත්‍යයි කියලා දැක්කොත් ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ. තේරුණා නේද? එහම ඒගොල්ලන්ගේ ගෙදරට එනවා මිත්‍රයෙක් එනවා. කැමැතිද අකමැතිද? කැමැති නේද? මිත්‍රයා ආපු හැටි අනුභව දන්නව නම් ඇලෙන්න පුළුවන්ද? බෑ නේද? නවතින්නේ කොතනද? කැමැත්ත ළඟ නවතිනවා. කැමැති එච්චරයි. හතරෙත් වෙනවා. කැමැතිද අකමැතිද? අකමැති නේද? හතුරා නිට්ටයව පදිංචි වෙනවා කියලා පිළිගත්තොත් ගැටෙනව නේද? හතුර ආපහැටි යන බව දන්නවා නම් ගැටෙන්න පුළුවන්ද? එහෙමනම් මේ නිට්ටයව පදිංචි වෙනවා කියලා පිළිගැනීම තුල නේද? මිතුරට ඇලුනා හතුරට ගැටුණා. එහෙමනම් මේ වේදනාවේ කැමැත්ත නිත්‍යයි කියලා දකිනකොටම කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා. අන්න ඇලීමට ගැටීමද කියන්නේ. මක් නිසාද? අනවබෝධය නිසා. අනවබෝධය නිසා. අවිද්‍යාව නිසා. තේරුණා නේද? පෙරදියට අවබෝධ කරගත්තේ කියන්නේ මේක නිත්‍යයි කියලා දකින්නේ නේද? මේ සිත අනිත්‍ය නම් වේදනාවත් අනිත්‍ය වෙන්න එපාය. එතකොට මේක නිත්‍යයි කියලා දකින්නේ අවිද්‍යාව නේද? ඒ නිත්‍යයි කියලා දැකීම තුලින් නේද සංනාවට යන්නේ? හිත සංනාවට ගියාන් පස්සේ අපි ඒකට කියන්නේ සංකාර කියලා. සංනාවට යන්න ඉස්තර සංකාර කියන්නේ නැහැ. දැන් රහතන් වහන්සේගේ හිත සංකාර නෙමෙයි. ඉතන තියෙන්නේ විසංකාරගතං චිත්තං. ප්‍රපාස්තර හිත රහතන් වහන්සේගේ හිත මොනවා කරනවත් සංකාරවලට යන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ දකිනවා මේක අනිත්‍යයි කියලා. ඒක නිසා වේදනාවට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙමනම් මේ සංකාරගත වෙන්නේ මස් නිසාද? අවිද්‍යාව නිසා නේද? අන්න දැන් තියාගන්නකො ගන්න පටිච්චසමුප්පාදේ අරගෙන අවිද්‍යා පත්‍ය සංකාරා මේ තියෙන්නේ. එතකොට මේ වේදනාව නේද සංකාර වලට යන්න හේතු වෙන්නේ. පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා වේදනාව නිත්‍යයි කියලා දකිනකොටම වේදනාවේ කැමැත්තට ඇලෙනවා අකමැත්තට ගැටෙනවා වේදනාපච්චය තණ්හා. හරි? ස්පර්ශපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදානං. ආන් තණ්හාවට ගියා නම් ඒ තණ්හාවේ දැඩි බවටපත් වෙනවා. අන්න ඒක තමයි උපාදානය කියලා කියන්නේ. මෙන්න මේමයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. සාතන් වහන්සේට පංච උපාදානස්කන්ධයක් නැහැ. තියෙන්නේ පංචස්කන්ධේ පමණයි. සාත්නෝනා වූ සියලුම දෙනාට හිත හට ගන්නකොටම අවිද්‍යාවෙන් වත කසා ගන්නවා නිත්‍යයි කියලා දකින්නවා දකින්නකොට මොකද වෙන්නේ වේදනාව නින්දනයේ තේවත් තණ්හාවට යනවා වේදනාපත්‍ය සංනා. සංනාපත්‍ය උපාදාන. උපාදානපත්‍ය භව. භවපත්‍ය ජාති. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස සමුදය හෝති මෙන්න දුක්ඛස්කන්ධයගේ සමුදය මාත්‍රිසාර මේ දුක්ඛස්කන්ධය හටගත්තේ වේදනාව නිසා නේද මෙන්න මේ මේක දැකීම තමයි වේදනා අනුපස්සනා කියලා කියන්නේ වේදනාව තණ්හාවට යන ආකාරය දකින්න ඕනේ. වේදනාව කියන්නේ තණ්හාව නෙමෙයි. එර්නානේ තණ්හාව කිව්වත් එකයි වින්දනය කිව්වත් එකයි. වින්දනයයි වේදනාවයි දෙකක්. වින්දනය කියන්නේ ඇලීමයි ගැටීමයි තණ්හාව. වේදනාව තුල තණ්හාව නැහැ. එතන තියෙන්නේ කැමැති අකමැති බව පමණයි. මෙන්න මේ කැමැති අකමැති බව හෙවත් වේදනාව නිත්‍යය කියලා දකිනකොටම වින්දනයේ සේවා සංනාවට යනවා සංනාවෙන් උපාදානයට යනවා උපාදානයෙන් භවයට යනවා දැන් එහෙමනම් මේ වේදනා අනුපස්සනා කියලා කියන්නේ වේදනාවට අනුව ඇත්ත දකිනවා මොකක්ද වේදනාව කියලා කියන්නේ අනිත්‍යයි මේක වේදයක් පමණයි මෙන්න මේක දකින්න වේදනාව වේදනා අනුපස්සනා කියන්නේ වේදනාවට අනුව ඇත්ත දකිනවා මොකක්ද ඇත්ත වේදනාවේ අනිත්‍යයි නේද වේදනාව අනිත්‍යය කියලා දැක්කනම් වේදනාවේ කැමැත්තට ඇලෙන්නත් බෑ අකමැත්තට ගැටෙන්නත් බෑ සංනාවට යන්නේ නෑ උපාදානයට යන්නේ නෑ භවයට යන්නේ නෑ මෙන්න මෙහිමයි වේදනානුපස්සනාවෙන් භවය නිරුද්ධ කරන්නේ අවුරුදු 8ක් යනවන්නේ නේද <laughs> පින්නතනේ සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව හරියට දැක්කනම් ඒතනත් අර පුළුවන් භවය නිරුද්ධ කරන්න දැන් සිතක් කියන්නේ මොකද්ද? අනිත්‍යතාවයක් පමණයි නේද? ධාතු පහක සංකලනයක්. ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තියක් ඇති වෙලා තියෙන චලනය තුළින් චලනය කියන්නේ අනිත්‍යයි. එහෙමනම් හිත අනිත්‍යයි. වේදනාවක් අනිත්‍යයි. අනිත්‍ය වූ වේදනාවට ඇලෙන්නත් බෑ. ගැටෙන්නත් බෑ නේද? මෙන්න මේක දකින්න පස්සේ එහෙමනම් සිතක් හටගන්නකොටම අනිත්‍යයි කියලා දකින්න දැක්ක හැටි මොකද වෙන්නේ? හටගන්න හටගන්න සිත එතනම සිඳිලා යනවා. සංනාවට යන්නේ නැහැ, භවයට යන්නේ නැහැ, උපාදානයට යන්නේ නැහැ. එහෙමනම් භවය නිරුද්ධ කර ගැනීම සඳහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවයිද මම දේශනා කළේ. මේ වේදනානුපස්සනාව හරියට අවබෝධ කරගෙන සිතක් හට යනකොටම අනිත්‍යයි කියලා දකින්න අන්න එතනින් ඔබට පුළුවන්කම තියෙනවා අවුරුදු 7ක් යන්න ඕනේ නැහැ දවස් 7කින් මේ භවය නිරුද්ධ කරන්න. ඒ සඳහා මේ ධර්ම දේශනාව ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ඔබ හැම දිනාටම සම්බුදු සරණයි සදාම් පිහිටයි සංඝ රැකවරණයි